යදති තං පහේනං තං අප්පත්තං ඥානාගතං පච්චුප්පන්නං චයෝ ධම්මං තත්ත තත්ත විපස්සති අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රූහයේති නරඹන සදහවර පෙන්නතොනේ අපට අවශ්‍ය වන්නේ සක්‍රීය බුදු ධර්මයක්. බුදු ධර්මයේ සක්‍රිය වෙන්නේ මිනිසුන්ගේ ක්‍රියාකාරීත්වය තුළ. වර්තමානයේ බුදු සසුන දෙවියන්ව බාර දෙන්න උත්සාහ කළාට බුදු සසුනේ බාරකාරයෝ මිනිස්සු. ඔවුන් ධර්මයේ රැකෙනවා නම් තමයි සම්බුදු සසුන රැකෙන්නේ. එයන්ව අනාගත බුදුන් වහන්සේගේ ශාසනයක නිවන් දකින්න ප්‍රාර්ථනා කරන සමාජයක් තුළ සප්පේ බුදු සසුනක් නැහැ. අපට අවශ්‍ය වෙන්නේ ගෞතමයන් වහන්සේගේ සද්ධර්මයේ භාවිතයෙන් වර්තමාන මිනිස් හදවත් ධර්මයෙන් සක්‍රිය වෙන්න. ඒ සඳහා තමයි අපි මාධ්‍ය වලට යමින් කරුණු පැහැදිලි කරන්නේ සහ ඒ සඳහා අප්‍රමාණ උත්සාහයක යෙදලා ඉන්නේ. තථාගතයන් වහන්සේට නම් ගමින් ගමට යමින් මිනිසුන් නමතා මේ දේ කරන්න සිදු වුණා. මේ මාධ්‍ය පහසුකම් නැති නිසා. වර්තමානයේ අපිට තියෙන හැම පහසුකමක්ම අපි මිනිස් හදවත් වලින් අවිද්‍යාව දුරු කිරීම සඳහා සදහම් ප්‍රකාශන මාධ්‍ය වශයෙන් යොදා ගන්න ලබනවා. අද මේ කරුණ පැහැදිලි කිරීම සඳහා මම ඉතා වැදගත් ගාතාවක් තමයි ගත්තේ මීට පස්සෙත් තව ගාතා දෙකක් තියෙනවා. මේ කරුණ තේරුම් ගන්න නම් ධර්ම දේශනා කරපු ධර්ම දේශනා අහලා මේ කියන තැනට ආපු අය ඉන්න ඕන. නැත්නම් අද මේක තේරුම් ගන්න බෑ මේ සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ තිබෙනවා බද්දේක රත්ත කියන වචنين සූත්‍ර පහක් විතර. ආනන්ද බද්දේක රත්ත කියලා දැන් එහාට බද්දේක රත්ත කියන වචනයක් සහිත සූත්‍ර පහක් විතර තියෙනවා පහේම තියෙන එක දෙයක්. ඊතා සුන්දර අනුගමනීය ගැඹුරු ප්‍රතිපදාවක් තියෙන සූත්‍රයක්. අපිට කරන්න ඕන දේ කියලා වදාරලා තිබෙන්නේ. අවාසනාවකට මේ පාලිය සිංහලට පරිවර්තනය කිරීමේදී අදාළ අර්ථයෙන් ඉවත් වෙලා. මේ වන විටත් දවස් 2010 සිට මැද දක්වා මේ ගැන ලියවුණ පොත්පත් මම කියවලා තියෙනවා. ඇතැම් ස්වාමින්වහන්සේලා ඒ ධර්ම අදහස මාත් එක්කලා කතා කරලා තිබෙනවා. මට තේරෙන්නේ ධර්මයේ තේරුම් ගත්තේ නැතුවයි ඒ අදහසේ ඉන්නේ කියන එක. මේ ගාථාව ගාථා ටික අපි අරන් බලමු. මේක කියනවා අතීතය ගැන හිතලා පශ්චාත්තාප වෙන්න එපයි කියලා. අනාගතය ගැන අනවශ්‍ය සිනමවන්නත් එපයි කියලා කියනවා. මන්දයත් යද් අතීතම් පහීනන්තම්. අතීතේ යම් අතීතයක් වෙද්ද ඒ ප්‍රහීන වෙලා ඉවරයි. අනාගතේ අපත්තංච අනාගතං. අනාගතේපත් වෙලා නැහැ. කරන්න තියෙන දේ කියලා තියෙනවා පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. මේ භාවනාවයි. ප්‍රත්‍යයන්ගෙන් යම් දෙයක් හටගනීද? ඒ හටගන්නේ ඇස, කන, නාසය, දිව, කය, සිත කියනවා මේ ద్వාර හය. එතන එතන නුවණින් බලන්න පුළුවන් නම් අසංහීරං අසංකුප්පං එකෙන් ලැබෙන ප්‍රතිඵලය සම්බන්ධයෙන් මේ පෙන්වන්නේ නොපිරිහෙන කාටවත් උදුරාගත නොහැකි සැනසුමක් හිමි වෙන බව. ඊළඟ ගාථාවෙන් කියනවා අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤෝ මරණං මරණං සුවේ අදම කල යුතු දේ කරන්න හෙට මරණයේද කියලා කියන්න බෑ නහිනෝන් සංගරන්තේන මාරසේන මච්චුණ මාරයත් එක්කලා ඝනදෙනුවක් දිවිසුමක් නැහැ විශාල මාරසේනාවක් ඉන්න මාරයත් එක්කලා ඝනදෙනුවක් ඝනදෙනුවක් නැහැ කියලා කියනවා එතකොට ඒ විදිහට යම් කෙනෙකුට අනුගමනය කරන්න පුළුවන් නම් ක්‍රියාමාර්ගයක් ඒ පුද්ගලයාට අහෝරත්ත මතන්දිතං දිවා රාත්‍රී දෙකේදීම මේ තන්දි කියලා කතා කරන්නා වූ ඇල්මක් ගැටමක් නැත්නම් තම් මේක බද්දම් මේ බද්දේ කරත්තෝති. ඒ පුද්ගලයා බද්දේ කරත්තෙක් යයි භාග්‍යතුන් වහන්සේ වදාරලා තිබෙනවායි කියලා තියෙනවා. අර කියන ආකාරයට ඒවම් විසාරී ආතාපි මෙන්න මේ විදිහට කෙලස් තවමින් වාසය කරන්න පුළුවන්. සූත්‍රේ පුරාම මේක විස්තර කරලා තිබෙනවා. ඒ ඒකේ අතීතයේ ආග ආග ආගමීය කියන්නේ නාන්නාගය වෙන්නේ අතීතයට බැඳෙන හැටි නොබැඳෙන හැටි දෙකම පෙන්වලා තිබෙනවා අනාගතයට බැඳෙන හැටි තමයි දෙකම පෙන්වලා තිබෙනවා සවිස්තරව අපි සවිස්තරව ගන්නේ නැතුව අපට ලැබිත වෙන කාලයට අනුව කතා කරන්න ඕන දැන් මේ අතීතය කියන එක මේ සිංහල භාෂාවේ අතීතය නෙවෙයි අපි සාමාන්‍යයෙන් සිංහල භාෂාවන ඉගෙන ගන්න අතීත කාල වර්තමාන කාල අනාගත කාල නමුත් ඊට එහා ගිය සියුම් දෙයක් මේ පෙන්වන්නේ. අපිට ජීවිතය තුල ගන්න පුළුවන් ඉස්සර ජීවිතය අතීතය මේ ජීවිතය වර්තමානය මතු ජීවිතය අනාගතය. එහෙමත් නෙමෙයි මේ පෙන්වන්නේ. ඔරලෝසුවක කටුගමන් කිරීම ආශ්‍රයෙන් මම එක පෙන්වලා තිබෙනවා සමාජයට. අනුමාන කරන්න දැන් මොහ මේ මොහොත 12යි කියලා. පැය කටුවත් මිනිත්තු කටුවක් තත්පර කටුවක් 12 උඩ තියෙන්නේ. එතකොට 11යි 59යි තත්පර 59 කටු එකක්වත් නැහැ ඒක අතීතය. 12 පසුයි තත්පර එකේ එක කටුවක්වත් නැහැ ඒක අනාගතය එල්දින්නේ නැහැ. එතකොට කාලයෙන් ගත්තොත් තත්පරයයි වර්තමානය. නමුත් අපේ පැවැත්මෙන් ගත්තොත් ඊටත් වඩා සියුම් අපිට මව් කුසින් බිහි වී ජීවිත අවසානය දක්වා ජීවිතයක් තිබුණාට මේක ගත වෙන්නේ මොහොතින් මොහොත. මේ මොහොත අපි තුල ගත වෙන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් උපදින අරමුණක් හටගෙන නැතිවීම කියනා වූ සිද්ධිය තුල. අපි ගමන් කරන්නේ පාදයෙන් ගමනක් යනා වගේ අරමුණෙන් අරමුණට සංසාර ගමන. වසර 70ක් 80ක් ජීවත් වුණාට අපට ලැබෙන්නේ මේ මොහොත. මේ මොහොත ධර්මයේ තුළ විග්‍රහ කරන්නේ පංචස්කන්ධයාගේ හට ගැනීම නැතිවීම කියන අර්ථයෙන්. එවිට එය තේරුම් ගන්න පහසු වෙන්නේ සබ්බ සූත්‍රයේ සඳහන් සියල්ල තේරුම් ගත්තම. මහණෙනි මම ඔබට සියල්ල දේශනා කරන්නයි යන්නේ කියලා මහණෙනි කුමක්ද මේ සියල්ල කියන්නේ කියලා ඇසත් රූපයත් කනත් ශබ්දයත් නාසයත් ගන්ධයත් දිවත් රසත් කයත් පහසත් සිතත් අරමුණුත් යන මේවා සියල්ලයි කියනු ලැබේ කියලා දේශනා කරලා තියෙනවා. ඒ සියල්ලෙන් අපි තේරුම් ගන්න ඕන. ඇසට රූපේ හමු වෙද්දී සිදුවෙන දේ, කනට ශබ්දය හමු වෙද්දී සිදුවෙන දේ, මෙසේ දොරවල් හයට අරමුණ හමු වෙද්දී සිදුවෙන දේ තමයි වර්තමානය. එතකොට මේ වර්තමානය අපිට පාවිච්චි කරගන්න බැරි වුණා බුදුන් වහන්සේ හමුුන්නේ නැති නිසා. අපි නිසා වර්තමානය හරියට දකින්න නැතුව එක්ක අතීතයට ගිහින් අතීතයේ ඔස්සේ දුක් වෙනවා අනාගතයේ සිහිනමාවෙන් ඉන්නවා. දැන් එහෙනම් අද දක්වා ගත වුණු සියලු දේවල් අපි මෙතනින් කතා කරලා ඉමු. වර්තමානයේ සිදුවෙන්නේ ඇහැට හම් වෙන රූපය අරමුණක් වශයෙන් අරගෙන ඒක වේදනාවෙන් විඳ ඒක සංඥාවෙන් හඳුනා ඒක කෙරෙහි සංකාරයෙන් ඇලී ගැටී ඒක විඥාණයෙන් විශේෂයෙන් දැනගන්න එක. රූපය, වේදනාව, සංඥාව, සංකාර හතර කරපු දේ විශේෂයෙන් දැනගන්න එක විඥාණය. මේක සත්තට්ඨාන කුසල වෙන සූත්‍රවල ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා, කය නිසා, නිසා මිනිසාට අරමුණ මුල් කොටගත්ත වේදනා හයක්, සංඥා හයක්, සංකාර හයක්, විඥාන හයක් පහළ වෙනවා කියන එක මනවින් පැහැදිලි කරලා තිබෙනවා. මෙන්න මේ පංචස්කන්ධයට බෞද්ධයින් එන්න ඕන. කායට පංචස්කන්ධය කිය කියයිනේ නැතුව පංචස්කන්ධේ රූප ශරීරයේ කියා ඉන්නේ නැතිව. අරමුණක් මුල් කොටගත්ත හැඟීම. එතකොට මේ මොහොතේ මේක හටගෙන නිය යනවා. මින් පෙරේවත් සේරම හටගෙන මේ ගිහින් තිබෙන්නේ. අන් ලදරු කාලයේ සිට අද ජීවත් වෙන අද මේ මොහොත දක්වා කළ කී සියලු දේවල් දැන් අතීතයට ගිය සිතුවිලි. දැන් මතක් වෙනකොට ඒක සිද්ධියක් නෙමෙයි සිතුවිල්ලක් විතරයි. නමුත් අපට සිතුවිල්ලක් වශයෙන් දකින්න බෑ. විയോഗය හෝ සංයෝගය හෝ තව මොනවා හරි දෙයක් අහිමීම හෝ වේ වේදනාකාරී සිද්ධි මතක් වෙනකොට අපි සිද්ධියක් වශයෙන් දකින්නේ අපි එතෙන්ට ගිහින් ආයෙ විඳවනවා. මවගේ මරණය හෝ පියාගේ මරණය හෝ කාගේ හෝ වෙන්නීමක් හෝ මතක් වුණාම අපට ඒක ගත වුණ දෙයක් වශයෙන් පේරෙන්නේ දැන් ඒ මොහොතේ සිද්ධියක් වශයෙන් අපි මේක දෙයක් කොට අරගෙන විඳිනවා විඳවනවා අන්න ඒ විදිහට ගත වුණ අතීතය එනකොට දැන් සිතවිල්ලක් විතරයි. ඒකේ අර සිද්ධිය නෑ. ඒක තේරුම් ගන්න පුළුවන් නම් සිද්ධිය මතක් වෙයි. නමුත් විඳින්න විඳවන්න කාරණයක් නැහැ. නමුත් පුතග්ජන කිසියෙකුටත් ඒක එහෙම කරන්න තේරෙන්නේ නැහැ. වර්තමානයේ ආදරෙන් පෙරදුන අය සම්බන්ධයෙන් හොයලා බැලුවොත් එහෙම ඒගොල්ලෝ නැවත ඒවා මතක් කර කර නොකානොබි සියදහස්සර අඬමින් නැලපෙමින් ඒක දිවිනසා ගන්න තැනට යන්නේ අර අතීතයේ නැති නිසා නෙවෙයි ඔවුන්ට තේරෙන නිසා. එතකොට මේ අතීතං නාන්වාගමීය කියන එකෙන් පෙන්වන්නේ අතීත ස්කන්ධ පංචකයන් වර්තමානයේ මතක් වෙයි. නමුත් ඒකට එන දේ මමත්වෙන් අරගෙන විඳවනවා නම් ඒ ආන්වා නාන්වාගමීය නෙමෙයි අන්වාගමීය. නමුත් ඒකට එන දේ අපිට දකින්න පුළුවනි නම් මේ ගත වුණ දෙයක් දැන් ආපහු අරමුණට එන්නේ දැන් සිද්ධිය වෙලා අයවරයි ආය හදන්නත් බෑ හරි හෝ වැරදි නම් දැන් කරන්න තියෙන්නේ සිතුවිල්ලක් වශයෙන් දැකලා එහි ඇලීමකින් ගැටීමකින් තොරව මධ්‍යස්ථ භාවයටපත් වෙන එක. එතකොට අර විදීම නෑ මේකේ. මේක මගේ ජීවිතය තුළ මම හොඳට දකිනවා. පැවිදි වෙන්න පෙර තරුණ කාලේ කළ කී දේවල් පැවිදිච්ච අලුත සියල්ල මතකෙට එනවා. එතකොට ඒවා ඔස්සේ හිත යනවා වුණාම ඒවා හිස් කියලා දකින්න තේරුනේ නෑ. ඒවා ඇතිවෙච්ච බර වේදනාව සතර සියල්ල තිබුණා. අදත් මට මේ සේරම මතක් කළ හැකියි. ඥානවන්ත වැඩ සහ මෝඩ වැඩ දෙකම කරලා තියෙනවා දෙකම කියලා hina වෙන්න පුළුවන් හැරුණාම මේ දෙකේම අද විඳවීමක් නැහැ. අන්න එහෙම මේ අතීතයේ අපිට වද දෙන්නේ නැති තැනක් බවට පත් කරන්න පුළුවන් සිත හදාපුවාම. ඉතින් මේ පෙන්වන්නේ ඒකයි අතීතය කියලා තේරුම් ගන්න ඕන මෙතෙක් කළ කි සියල්ල මේ ජීවිතයෙන් එහා පැත්තට ඒවා අපිට මතක නැහැනේ. ඒවායේ මේ ජීවිතෙත් මේකේ තියෙන ලෝභ දේශමෝහ අතීතයේ ඊටහත් ලෝභ දේශමෝහ සිතිවිලි වශයෙන් මතක නැත්තේ අපිට. පෙර ජීවිතේ. එතකොට මේ පෙන යද් අතීතම් පහීනම්තා. යමක් අතීතයේද ඒක ප්‍රහීන වෙලා ගිහින් ඉවරයි. අපිට ඒක අපහු ගන්නත් බෑ. ඒක පිටිපස්ස පශ්චාත්තාප වෙන එකේ තේරෙමකුත් නැහැ. සිද්ධිය හැමාරලා ඉවරයි. නමුත් අපිට මේක වේදනාවගෙන දෙන්නේ ඇයි? සිද්ධියක් වශයෙන් තාමත් අපේ හිතට එන නිසා. චිත්ත රූප වශයෙන් ගත්තාම එතන ඒක දෙයක් තැනක් කෙනෙක්කොට ගන්න නිසා සිතුවිලි වශයෙන් දකින්න තේරුමක් නැහැ. එතකොට අපිට වර්තමානයේ මේ අතීත ස්කන්ධයේ වේදනාව දුක් විසින් වසා ලබනවා. මොන දෙන්න දෙන්නේ නැහැ. අපත්තංච නැත්තම් නප්පටිකෙන් කිය අනාගතං. අදින් එහා පැත්තට ඉදිරියට. අසීමිත බලාපොරොත්තු. ඒකට අද ජීවත් වෙන්නේ නැහැ. නමුත් නොපත් එකක් කියලා පෙන්නනවා. මම දකිනවා මේ මේ ගෞතම බුදු සසුන තුළ අනාගත බුදුන් වහන්සේ දකින්ට යන්න අදහසක් හදන් ඉන්නවා. මෙතනින් චුත වෙලා දෙවියන් අතරට ගිහින් එතනින් නිවන් දකින්න අදහසක් හදන් ඉන්නවා. බෝධිසත් පාරමිතා පුරලා බුදු වෙන්න හිතන් ඉන්නවා. මට වෙන්නේ මේ සේරමත් අනාගත සිහින ලෝකය. එහෙම කියන්නේ බෝධිසත්ව සංකල්පයේ බොරුවක් කියන්නේ එහෙම නෙවෙයි. බෝධිසත්ව සංකල්පය මම දකිනවා අසුමේධ තාපස කණිතුමා ළඟදී බුදුවරයෙක් තමයි ඔබ අනාගතයේ බුදු වෙන්න ඉන්න කියලා නිතේරණ දෙන්නේ දැනගන්නේ. මේ ලංකාවේ ඇදිනකොට මට 100ක් විතර හම් වෙලා දෙනවා බෝධිසත්වවරු. එහෙම ඉන්න පුළුවන් දෙ එහෙනම්. ඔය බෝධිසත්ව සංකල්පයේ සමාජයට දාලා කටයුතු කර කෙනෙක් පිළිබඳ මේ දවස්වල තොරතුරු එළි වෙනවා බෝසත් සංකල්පය අතහැරලා සෝවාන් වුණායි කියලා. එහෙනම් උන්වහන්සේටත් ඒක වැරදිලා නම් තිබෙන අනිත් අය ගැන කවර කතාවද? ඒ නිසා මම දකින්නේ ගෞතම සාසනය තුළ ඉස්සලා සද්ධර්මයේ තේරුම් අරගන්න බලන්න. ඒ තේරෙනකොට තමන් පාරමිතා තියෙන කෙනෙක්ද නැත්නම් දුකින් මිදෙන්න ධර්මය හානාප කෙනෙක්ද කියලා තේරෙවි. එහෙම නැතුව තෙරවාදී බුදු සමයේ තියෙන බෝධිසත්ව සංකල්පය අරගෙන බණ තේරෙන්නේ නැතිකමට හිතින් කවුරු හරි හිතාගත්තට බුදු වෙන්න යනවා කියලා. ඉතින් අර ලංකාවේ තියෙන එහෙම ඔය හිතින් රජකම් කරන, සිටුකම් කරන අය ඉන්න තැනක් මොලේරියාව කියලා. ආ එහෙම ඉන්න අය තමයි ඒගොල්ලෝ එහෙම හිතන් ඉන්නේ. අනිත් අයටත් මට කියන්න දෙන්නේ ඒක තමයි. මෙතරම් මේ සදහම් හමු වෙච්ච මොහොතක ඒක තේරුම් අරගෙන තමන් කරන්න ඕන මොකද්ද කියලා තේරුම් ගන්න ඕන. එහෙම නැතුව අපි හදාගත්තට ඒක හරියන්නේ නැහැ. එහෙනම් අනාගතයට ගැන සිහිනමවන්න කියලා කියන්නේ ඒකේ තේරුම තමන්ගේ ව්‍යාපාරය දිනු කරගන්න එපා කියන එක එහෙම නෙමෙයි. අසීමිත බලාපොරොත්තු නොවන දේවල් මේ සිතුවිල්ලට අරන් සෙහිනමවනවා. දැන් ඔගේ වර්තමානයේ මෙහෙම දෙයක්ත් තියෙනවා. ඔය ධනාත්මක චින්තනය කියන වචනේ අර්ථය දෙනවා චිත්ත ධර්ම විද්‍යාව පැත්තක් අරගෙන මේ අරමුණු මවලා ඉටු කරගන්න ඕනේ කියන එක. අනාගතයේ සැලසුම් පිළිබඳ හිතේ හදපුවම ඉටු වෙනවා කියනවා. පෘථග්ජන මට්ටමින් ඒක වළංගු වෙන්න පුළුවන් ලෞකික අභිවෘද්ධිය සඳහා. එහෙම ව්‍යාපාරයක් පිළිබඳ සිතලා කටයුතු කරගන්න එක. නමුත් බුදුන් වහන්සේ පෙන්වන්නේ එහෙම නෙමෙයි සිතුවිලි වලින් හදාගත්ත. ලෝකෙක සැරිසරන්න ගියාපුවහම අපි ඇත්තට බොන දෙන්නේ නැහැ. වර්තමානය අතීතේ හිතන්න කැප වෙලා යනවා. වර්තමාන මොහොත අනාගතයේ සිහිනමවන්න කැප වෙලා යනවා. වර්තමානයට බොන දෙන්න බෑ. එහෙනම් අච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති මෙන්න බණ තියෙන තැන. ඔය පච්චුප්පන්නාචේ බුද්ධා කියලා වර්තමානයේ කියලා ඒ පච්චුප්පන්න කියන එක සිංහලට පරිවර්තනය කළාට ඒකේ ඇත්ත සිද්ධිය ප්‍රත්‍යයෙන් උපන්. පච්චුප්පන්න කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් කියන එක. ඔබට මොනවද හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නේ? කොහෙද හටගන්නේ? ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ සහ සිතේ. මොනවාද ප්‍රත්‍ය? ඇහැටනම් ඉදිරියෙන් තියෙන රූපයක් ප්‍රත්‍ය වෙනවා, ආලෝකය ප්‍රත්‍ය වෙනවා, ඇසේ පෙනීම ප්‍රත්‍ය වෙනවා, ඇතුළතින් මතක් කරදීම මතක් වෙනවා, චක්කු සම්පස්සේවත් ස්පර්ශය මතක් වෙනවා. එහෙමත් නැත්නම් ඒකේ සරදුක් උපේක්ෂාව මෙන්න ප්‍රත්‍ය. මේ ප්‍රත්‍යයන්ගෙන් හටගන්නේ මොකද්ද එහෙනම්? ස්කන්ධ පංචකයක්. ඒකේ මොකද්ද තිබෙන්නේ? ඒක තිබෙන්නේ පෘථග්ජන පුද්ගලයින්ට uppannam kama vitakkam uppannam vyapada vitakkam uppannam hinsa vitakkam අර අතීතයේ තියපු දේවල් මෙතෙන්ට එනවා යෝ ධම්මං යහ බහම ධාම දැන් එහෙනම් පච්චුප්පන්නං චයෝ ධම්මං එතන එතන නුවණින් බලන්නනේ තියෙන්නේ අරමුණු ගන්න නැතුව ඉන්න කියලා තියනවාද අරමුණක් නැති සමාධියක ඉන්න කියලා තියනවාද නෑ අර uppannam කාමිතක්කම් කියන එකෙන් පෙන්වන්නේ මොකද්ද ප්‍රහාණ සංඥා. ප්‍රහාණය කිරීම සඳහා අපට පස් දොරෙන් මේ අතීතයේ ලැබූ දේවල් ආශ්‍රයෙන්ව උපදින්න ඕන. කාම විතර්ක කියන්නේ ලෝභ. ව්‍යාපාද විතර්ක කියන්නේ දෝෂ. හිංසා විතර්ක කියන්නේ මෝහ. නැත්නම් තව ටිකක් එහාට බලවත් වෙන පොළු බුගුරු ගැනීම කියන අර්ථයක් දක්වනවා. විතර්කය කියන්නේ අදහසට එන එක. දැන් මෙතනදී එබඳු අදහසක් ආපු අය මොකද කරන්නේ? මම මේක ලේසියෙන් අරින්නේ නැහැ. නිකන් ඉන්න හොඳ නෑ. මේකට රියැක්ෂන් එකක් ගන්න ඕන කියලා. ගහන්න, බනින්න, කපන්න, කොටන්න, පලිගන්න, නඩු යන්න, එහෙම නැත්නම් පලි ගහන්න යන්න මේ භාවනාවද. මේකනේ ඔක්කොම කරන්නේ. එදෙන තත්ත තත්ත න විපස්සතිය එතකොට. විපස්සනාවක් නෑ, විදර්ශනාවක්. එහෙනම් අපිට මේ කතාවෙන් පෙන්වන්නේ මේ පෙන්වන්න හදන්නේ අපි ජීවත් වෙන්න ඕන දැන් ධර්මයේ සරණ කරගන්න නම් ධර්මයේ හැසිරෙන්න නම් වර්තමාන ස්කන්ධ පංචකයේ උඩ. එතන එතනම ඒක ඇලෙන්න ගැටෙන්න සසරට බැඳෙන්න ආස්වාද වශයෙන් ගන්න දෙයක් තියෙනවද කියලා විමසලා බලන්න ඕන. විපස්සති. විවිධ දර්ශනයෙන් බැලීම විදාකාරයෙන් බැලීම කියන වචනයකුත් පාවිච්චි කරලා තියෙනවා විදර්ශනා කියන එකට. නමුත් මම නම් දකින්නේ මම මගේ මගේ ආත්ම වශයෙන් බැලීම වෙනුවට මම මගේ ආත්ම වශයෙන් නොබැලීම කියන එකටයි විපස්සති කියලා කියන්නේ. දැන් මේ මම මගේ මගේ ආත්ම වෙන්නේ කොහොමද? ඒක ඊළඟට තේරුම් ගන්න ඕන. දැන් මේ මම යනු මම කියන අකුරු දෙක නෙවෙයි. දැන් මේ මම යනු ශරීරයක් නෙවෙයි. තථාගතයන් වහන්සේ වදාරන්නේ අරමුණට එන දේ අල්ලාගත්තාම ඒතන් මම වෙනවා කියලා. ඒතන් මම ඒසෝ අහං අස්මින් ඒසෝ මේ අත්තා. එය. ඒ රූපය, ඒ ශබ්දය, ඒ ගන්ධය, ඒ රසය ඒ තරහව, ඒ වෛරය, ඒ ලෝභය, ඒ ద్వේෂය, ඒ පව, ඒ පින, ඒ ධානය ඕන දෙයක් ඒ. එතකොට අපට අරමුණක් එනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයට ඒ අරමුණ වේදනා සංඥා සංකාර වලින් පස් ආකාරයෙන් විඳිනවා අරමුණ නැති වෙන්න ඕන. නමුත් නැති වෙන්න නොදී අපි අරමුණේ ඇලෙනවා. ඒකට කියනවා මඤ්ඤමාන අන්න මම හැදෙන හැටි. ස්කන්ධ පංචකය අල්ලා ගැනීමෙන් මම හැදේ මම හැදුනොත් සසරට බැඳේ මඤ්ඤමානෝ කෝබික්කු බද්දෝ මාරස්ස එහෙනම් මම වුණොත් පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ වෙලා සසරට උපදින්න හේතුවක් ඉතුරු වෙලා අවසන් වෙනවා ඒ සසරට නැවත උපදින්න හේතුවක් ඉතුරු වී අවසන් වීමට කියනවා තණ්හානුසය ඉතුරු කරනවායි කියලා ඒකට කියනවා මඤ්ඤමානය කියලා ඒකට කියනවා උපාදානයකට අවසන් කරගන්නවායි කියලා ඒකට කියනවා පමාව කියලා එහෙනම් බුදුරජාණන් වහන්සේ පහළ වූ සමාජයේ පවෝස්සේ පිනෝස්සේ ධානෝස්සේ මිනිසා දිනුනලා හිටියට පංච උපාදානස්කන්ධය නම් පාවිච්චි කළේ පමා වූ පමා වූේ මිනිසා පෞකාරයත් පමා වෙලා ප්‍රත්‍යඥ පින්කාරයත් පමා වෙලා ලෞකික ධානලාභියත් සසරේ පමා වෙලා ඔන්න බුදුන් වහන්සේගේ අර්ථය ගනුගත් කල එහෙනම් ඒ ඒ පමා වූවන්ට සද්ධර්මයට වුණාම ඒ ඒ තැන නොපමා වෙන්න පුළුවන් පව්කාරයටත් නොපමාවෙන් ගැලවෙන්න පුළුවන්. පින්කාරයටත් සසර බැඳීමක් තියෙනවා නම් ඒකෙන් ගැලවෙන්න පුළුවන්. ධානලාභියාටත් සසර බැඳීමක් ධානෙන් තියෙනවා නම් ඒකෙන් ගැලවෙන්න පුළුවන්. මේ මේ තුන් පැත්තෙම ඉන්න අයට එන්න පුළුවන් පිළිවෙතක් තමයි මැදුම් පිළිවෙත කියලා කියන්නේ. විශේෂයෙන් මේක සමාජයේ තේරුම් ගන්න ඕන. මොකද අපේ සමහර අය කල්පනා කරනවා මම පව් කරපු කෙනෙක් මට බුදුදහමට එන්න මිනිස්සු hina වෙයි නැත්තම් භාවනා කරන ගොත් hina වෙයි කියලා. නැත්නම් අඟුලිමාලටත් එන්න වෙන්නේ නැහැනේ. 1000ක් මරුවා කියලා කැලේට යන්න වෙනවා. හොරු 500ටත් මහාන වෙන්න දෙන්නේ නැහැ. ඒ හොරකම් කර කර විනීමර වරානේ කැලේ හිටියේ. නමුත් ඔවුන්ට ඒ ඒ වැරැද්ද හදාගන්න ධර්මය හම්බ වුණ නිසා නේද ඔවුන් මෙදුනේ. ඒ නිසා මම දකින්නේ මේ සම්බුදු සසුන බුදු ධර්මය හොඳ මිනිසුන් සඳහා විතරක් නිර්දේශ කරපු එකක් නෙවෙයි. ඕනෑම මිනිසෙක් සඳහා ධර්මයේ තේරුම් ගත්තොත් අනුගාමී ප්‍රතිපදාවක් තුළින් සසරෙන් අත මිදීමට නිර්දේශ කරපු එකක්. සප්පාපකාරීනුත්තාවා පුණ්‍යකාවිනුත්තාව, ධානලාභිනුත්තාව ආයෙදින් මේ මේ කියන මේ පච්චුප්පන්නං චයෝ ධම්මං තත්ත තත්ත විපස්සතේ කියන තැනට නුවණ දියුණු කරගත්තා. එහෙනම් අපට තේරෙන්න වෙනවා අපි මවෙක් පියෙක් ගුරුවරයෙක් ශිෂ්‍යයෙක් වශයෙන් Tamanta ඇති භූමිකාවේ කටයුතු කළාට හැමෝම ජීවත් වෙන්නේ වර්තමාන ස්කන්ධ පංචකය තුළ. ඒක පහළ වෙන්නේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් හෝ මනෝද්වාරයෙන්. ඒකේ රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ නෙමෙයි, කය නෙමෙයි, අරමුණ. රූප රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, පොට්ටබ්බ රූපය. එබැවින් ඒකට ඇලෙනකොට රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා කියන අන්න පමාව. ඒ විදර්ශනාවක් නැති එක. එතකොට මෙතන මේ බලන්න ඕන කාරණේ මොකද්ද? මේක සිද්ධියක්ද මගේ ළඟ විතරක් සිදු වෙන දෙයක්ද මේක කිසියම් හේතුන්ගේ ඵලයක්ද ඔය හේතුඵල කියන ධර්මතාවය විවිධ ආකාරයෙන් සමාජයේ පෙන්වන්න පුළුවන්. දැන් ලෞකික වශයෙන් පෙන්වන්න පුළුවන් අපට ගිනි කූරක් පත් වෙන හැටි අරගෙන බලන්න. ගිනි පෙට්ටියේ කූර බහලා තියෙනවා. හිසේ ගිනි ගැනීමේ හැකියාවක් තිබෙනවා. පෙට්ටියක් වෙනම තියෙනවා. වාතාශ්‍රයයක් වෙනම තියෙනවා. අවුරුදු 100ක් තිබුණත් දැල් වෙන්නේ නැහැ. දැල්ලක් නැහැ. ගිනි පෙට්ටියේ දැල්ල නැහැ. ගිනි කූරේ දැල්ල නැහැ. වාතාශ්‍රයේ දැල්ල නැහැ. කොහෙවත් නැහැ. පිළිබෙත් වලක් නැහැ. ගිනි කූර එළියට අරගෙන පෙට්ටිය ඝර්ෂණය කළොත් වාතයේ උදව් තියෙන වෙලාවට මෙතන දැල්ලක් හට ගන්නවා. කොහෙද කියලා දාවේ දැල්ල? විනිපෙට්ටියේ තිබිලාද, කූරේ තිබිලාද, වාතයේ තිබිලාද කොහෙවත් තිබුණේ නැහැ. ඒකයි ඵලය කියන්නේ. අර හේතුන්ගේ එකතුවයි ඵලය. දැන් මේ හේතුවල මේ ඵලය නැහැ. ඒ හේතු එකක් එකතුනේ නැත්නම් මේ ඵලය හටගන්නේ නැහැ. මේ හේතු එකතු වීමෙන් ගිනිදැල්ලක් හට ගන්නවා වගේ වර්තමාන ස්කන්ධ පංචකේ මම කියන්නේ Taman හදාගත්ත හේතු කොටක ඵලයක්. එතෙන්ද ආරෝපණය වෙන දෙයක් මේ මම කියලා කියන්නේ. 2013 විතර තමයි මම ප්‍රසිද්ධ මාධ්‍ය වලට එන්න පටන් ගන්නෙ. මේකදී මම උදාහරණයක් කිව්වා මේ මම එන හැටි පෙතේරුම් කරලා දෙන්න. මගේ ළමා කාලේ සහ පසු කාලේනම මම දැකලා තියෙනවා මේ උසකොස් ගස්වල කාක්ක කුඩු හදනවා කපුටෝ. ඒ වුණාට මම දැකලා තියෙනවා ගහපල්ලේ කොහොම වැටලා ඉන්නවා. ඒකේ ඇත්ත කතාව මම දන්නේ නැහැ කොහොමද කියන්නේ. කියන්නේ කාක්කා කුඩුව හදලා යන කල් ඉඳලා කොහා කුඩ හදන්න කම්මැලි. පිටරේ පල්ලට පෙරලා කොහා පිටර දාලා යනවා කියලා. දැන් තව ටික දවසක් යනකොට කාක් කියන්නේ කොහොම කියන්නේ පැටියා. එතකොට පල්ලට පෙරලා දානවා. අයිතිය මේ කුඩුව කවුටද? කොහා බලෙන් මෙතෙන්ට ඇවිදින් අයිති කරගන්නවා. අන්න ඒ වගේ මේ රූප වේදනා සංඥා සංකාර පහකට අයිති ජීවත් වෙන්න. එතෙන්ද ලෝභයේ, දේශයේ, මෝහයේ ඇවිදින් අලුතින් ආරෝපණය වෙලා අයිති කරගන්නවා. අයිති කරන අපට වද දෙන්න ගන්නවා. එහෙනම් ජීවිතය දුකයි නෙමෙයි. ලෝභයේ, දේශයේ, මෝහයේ මෙතන ස්ථාපනය වුණොත්, ස්ථාවර වුණොත් අපිට වද දෙනවා. ඒව ඒව අයිති අපට නෙමෙයි මායයට. එතකොට එතකොට ස්කන්ධ පංචකයේ ස්කන්ධ පංචකයක් බවට පත් වෙන්නේ නැතු උපාදාන ස්කන්ධ බවට පත් වෙනවා දැන් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. අන්න එහෙමයි උපාදානයෙන් දුක්ගෙන දෙන්නේ. එතකොට උපාදානය වෙන්නේ මොකක් නිසාද? මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ වාරස්ස මමත්වෙන් ගැනීමෙන්. අරමුණේ ඇලෙන්න ගියොත් ගැටෙන්න ගියොත් ඇලීම මුලාව ගැටීම මුලාව. ලෝභ මෝහ දේශ මෝහ. නමුත් අරමුණ කියන එක ඇහි නම් ප්‍රසාදෙත් නැහැ ගෝචර රූපෙත් නැහැ, ආලෝකෙත් නැහැ, මානසිකාරයෙත් නැහැ, චක්කු සම්පස්සෙත් නැහැ, සැප දුක් උපේක්ෂා වේදනාවලත් නැහැ මේ මම කියන එක. අර දැල්ලෝ එකකවත් නැහැ කියන එකක්. මේ හේතු එකතු වෙනකොට අපි හදාගන්න මෝඩකමක් තමයි මම කියන්නේ. ඒ නිසා ඒකට කියනවා මේ හේතු එකතු වෙනකොට කියනවා රූප වේදනා සංඥා සංකාර විඥාන සක්කාය. ඒකට එන දේ මමත් වෙන ගන්නවට කියනවා දිට්ඨි. සක්කාය පහළ වෙනවා මමත්වෙන් ගත්තොත් ditthිව සංයෝජනයක් වෙනවා කියලා කියන්නේ අර මමත්වෙන් ගත්තාම ස්කන්ධ පහ නැතෙන්නේ උපාදාන වෙයි. එතකොට භාවනාවක් නැහැ ප්‍රමාදයේ සතරට ඇලෙනවා. දැන් මොකද කරන්න ඕන කාරණාව? අපට වර්තමාන මොහොත ලබා දීලා තියෙනවා සුන්දරතම මොහොතක් වර්තමානයේ තේරුම් ගත්ත පුද්ගලයාට. හැමදාම වර්තමාන මොහොත අපිට හැදෙන්න වෙලාව ලබා දෙනවා. පෘථග්ජන පුද්ගලයා හැමදාම වර්තමාන මොහොත ලෝභයෙන්, ද්වේෂයෙන්, මොහෙන් අන්ධ වෙලා සසරට ඇරෙන්න පාර හදා ගන්නවා. ලෝභය, ද්වේෂය, මොහය විතරක් නෙමෙයි ඊට පස්සේ බුද්ධඝමත් සසරට ඇලෙන්න පාරක් බවට පත් කර ගන්නවා. දැන් බුදුදහම තියෙන සසරෙන් ගැලවෙන්න. නමුත් බුදුදහමත් යොදා ගන්නවා සසරටම ඇලෙන්න. මම කියන්නේ පෘථග්ජන පුද්ගලයා වුණ ඕන පැත්තට බුදුදහම ගෙනියනවා කියලා. එහෙමයි මේ රටට වෙලා තියෙන්නේ. තම තමන්ට ඕන පැත්තට ව්‍යාපාරිකයෝ මුදලාලිලා ඒ වගේම නැත්නම් සංස්ථා දෙපාර්තමේන්තු තම තමන්ගේ ඕනකම් ඉටු කරගන්න බුදුදහම ගෙනihin තියෙනවා. නමුත් බුදුදහමෙන් ප්‍රතිලාපද ලබන්න බුදුදහමට ඕන තැනට අපි යන්න ඕන. ඒ තමයි මේ අපි කතා කරන එක. එහෙනම් පච්චුප්පන්නං චයෝ ධම්මං ඇසට ගැටීමේදී රූපේදී කනට ඇසීමේදී ශබ්දේදී නාසයට ඇසීමේ ගන්ධේදී ඔබට කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසාව විතර්ක උපදීද? එතමා යෝ ධම්මා. ධම් දහමක් උපදීද? තමන් හිත ඇතුලේ තබාගෙන තිබෙන නිසා මින් පෙර බාහිර ගැටෙනකොට මේක උපදිනවා. ඒ නිසා මා දකින්නේ ලෝකේ අපට දුක් ගෙනත් දෙනවා නෙවෙයි. ලෝකේ එක හේතුවක් තියෙනවා ඒ හේතුව නිසා අපි හදාගත්ත ලෝකේ අපට දුක් ගෙනත් දෙනවා. මතක් කරගන්නකෝ මේ මෑතදී මාස කිහිපයක් තිස්සේ ධර්ම දේශනාවක් කරමින් මම උදාහරණයක් කියලා තිනවා ත්‍රිපිටකයේ සංයුත්තනිකායේ අග තියෙන කීරරුක්ඛෝපම කියන සූත්‍රය. කිරිගහකට උපමා කොට ධර්ම දේශනා කළ න්‍යාය. කිරිගහ මං ඉන්දියාවෙන් ගලවලා ලංකාවට ගෙනත් තියෙන වෙලාවේ. ලංකාවේ තියෙන රබර් ගහ, කොස් ගහ, නුග ගහ වගේ ගහක් තමයි උදාහරණයට මම ගන්නෙ. ත්‍රිපිටකේ වෙනත් ගස් ගොඩක නම් තියෙනවා. මේ ගහක් අවුරුදු 15ක් 20ක් වැඩුණොත් එහෙම හොඳට පෝර රසය අරගෙන කොළයක්වත් කැඩුවේ නැත්තම් කිරි තියෙන බව පේන්නේ නැහැ. නමුත් ගහ වැඩිලා. දැන් කැටේරියක් අරන් කොටන්න ගත්තොත් මේකට පස්පලකට ගහ ඇතුලේ තියෙන කිරි පස්පලෙන් එනවා. මොකද්ද මේ උපමාව? අපි ළමා කාලයේ සිට යම් තාක්කල් වැඩෙනවා. රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ එන අරමුණු ඔස්සේ මමත්වෙන් අරන ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් බැඳලින් හිත ඇතුලේ එකතු කරගන්නවා කොනෝ. දැන් අර අරමුණ හම් වෙන එක තමයි අර පෙන්වන්නේ. පස්පලකට කෙටේරියන් කොටනවා වගේ ඇසට රූපය, කනට ශබ්දය, නාසයට ගන්ධය, දිවට රස හමු වෙනවා. කෙටේරියන් කිටුවට ගහ ඇතුලේ තියෙන කිරියනවා වගේ හමු ඉද්දී තමන්ගේ ඇතුලේ තියෙන ආ වූ ලෝභ දේශේ මොහේ මත් වෙලා අපි අපි ලෝභයෙන් දේශයෙන් මොහෙන් මත් වෙලා අපි ඉස්සෙක් වෙනවා. අපි හදාගත්ත ලෝභයෙන් අපි දුක් විඳිනවා. ගහ ඇතුලේ කිරි තියෙන කල් නෙන්නේ. ඒ උපමාවෙ පෙන්වනවා ගහ කිරි නැති දවසට කෙටුවට වැඩක් වෙන්නේ නැහැ කියලා. මේ ලෝභයේ දේශයේ මොහොය හිස් කරන්න තමයි මේ තත්ත තත්ත විපස්සතිය ඕනේ. එතන එතනම බලන්න ඕන. දැන් ඒකේ කියෙන්නේ නැහනේ අරමුණ නැති සමාධියක ඉන්න කියලා. ඒ වගේම පහන සංඥාවේ කියවෙන්නෙත් නැහනේ මේ සංසුන් සමාධියක් හදාන ඉන්න කියලා. uppannā. ඇහැට කනට නාසයට ගැටෙනකොට ඒවායේ උදව්වෙන් තමන් හදාගත්ත දේ උපදිනවා. ඉතින් ඒක පිළිගන්න කියලාද කියන්නේ? පිළිගන්නවට කියනවා අදිවාසේති නප්පජහති නවිනෝදේති නබ්‍යන්ති කරෝති නාන භාවං ගමේති කියලා. ඒක පමාව. ඒක විස්තර කරන්න ඕනෙත් නෑ අපි. ඒ වුණාට තත්ත තත්ත විපස්සති කියන එකට කියනවා නාදිවාසේති ඒක මම මගේ මගේ ආත්ම වශයෙන් ඉවසන්න එපා. තරබාර ගන්න එපා. ඉදිරියට නොතබා බැහැර කරන්න පජහති. විතර්කය විතර්කයෙන් සංසිඳවන්න බලන්න ඉක්මනින්ම. ඒක විශේෂයෙන් හික්මීමක් කියලා තියෙනවා. ඒ කියන්නේ ඒ පුද්ගලයාට මේක මම මගේ මගේ ආත්ම නොගෙන නොගෙන කොට නොගෙන ඉක්මවන්න පුළුවන්. ඒක තමයි අනික් දුක්ඛ අනාත්මයෙන් බලනවා. ඒක තමයි විනෝදනය කියන්නේ. ඒ වගේ මේක හෙට අනිද්දාට පවත්තන්න ඕනේ නැහැ. ඒ නිසා භ්‍යන්ති කරොති අවසන් කරනවා. ඒ විතරක් නෙවෙයි ඒක යලිත් හෙට හෝ අනිද්දාට මතු සංසාරයට ගෙනියන්න ඕනේ නැහැ. එහෙම ගෙනියන්න නොතබ අවසන් කරනවට කියනවා අනභවං ගමේති. මෙන්න මේක අරමුණ තුල මේ නාදිවාසේති පජහත විනෝදේති ගාන්ති කරෝති අනුභවං ගමේති තමයි තත්ත්ව තත්ත්ව විපස්සති කියලා කියන්නේ. එතකොට ඔහු ජීවත් වෙන්නේ කොහෙද? අරමුණක් තුල. ඔහු විදර්ශනා කරන්නේ මොනවද? අරමුණ. සිත අරමුණක් තුළ තමා උපාදානයෙන් සතරට බැඳෙන්නේ සිත අරමුණක් තුළ තමා උපාදානෙන් මිදෙන්න ඕන එතකොට වර්තමාන ස්කන්ධ පංචකයේ වර්තමාන සිත මිනිසෙකුට වහරට බැඳෙන අපායට දිව්‍ය ලෝකෙට බඹලොවට ගෙනියන දොරටුව. පෘථග්ජන පුද්ගලයෙකුට. ඒ වර්තමාන ස්කන්ධ පංචකයේම අපායෙන් දිව්‍ය ලෝකෙන් බ්‍රහ්ම ලෝකෙන් මුදා සසරෙන් මුදවන දොරටුව. මන තේරුම් ගත්ත කෙනාට. අන්න මම කිව්වේ අනාගත බුදුරජාණන් වහන්සේගේ තාසනේ මේ දොර විවෘත වුණාට අපට වැඩක් වෙන්නේ නැහැ රටට වැඩක් වෙන්නේ නැහැ. ඒක එදාට උන්වහන්සේ පහළ වෙලා ඉන්න මිනිස්සුන්ට පැහැදිලි කරා. අදරට අපට දහම් දීපයක් කරන්න ඕන නම් අදර අපට අදරට අපට අපරාධපුරයක් නොවෙන්න නම් දැන් අපරාධපුරයක් නෙමෙයික. ඒකත් මම කියන්නේ නෑ රටේ තොට වෙන දේවල් ඔබ දන්නවනේ පුවත්පත් වල. නොවෙන්න නම් අද රටේ මිනිස්සු වර්තමානයේ සමාජයේ ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය මුදා හරින්න නැති මිනිස්සු ජීවත් වෙන ලෝකයක් වෙන්න ඕන. මන්දයත් මේ සියලු අවුල් හදන්නේ මිනිස්සු නෙමෙයි. ගැහණු නෙවෙයි. ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යා නම් වූ ක්ලේශ විසින්. ක්ලේශ වසඟ වූ පුද්ගලයන් ක්ලේශයන්ට වසඟව මේ සියලු අපරාධ කරනවා. ඒ කියන්නේ මායя රජ කරනවා මේ රටේ. බුදුරජාණන් වහන්සේ මිනිස්සු හදවත් වලින් මායя පරාජය කළා. අපිට මායя පරාජය කරන පාර තේරෙන්නේ නැහැ මොකද? බද්දික රත්න සූත්‍රයේ අර්ථ විග්‍රහය වෙන එකක් නිසා. දැන් මොකද මේකට කියන්නේ? පච්චුප්පන්නංච යෝ ධම්මං ඇසට කනට නාසයට දිවට කයට සිතට දොරවල් හයටම හරි. නිින්ද හැරුණාම. එතන එතනම අපි මේකට ඇලී ගැටි මුලා වෙන්නේ නැතුව ඉදිරියට නොතබමින් මමත්වෙන් නොගනමින් අර අනිදුක්ඛානාත්ම වශයෙන් බලනවා කියන්නේ ඒක අනිත්‍යයි කියලා හිතනවා නෙමෙයි දුක්ඛයි කියලා හිතනවා නෙමෙයි අනාත්මයි කියලා හිතනවා නෙමෙයි අමඤ්ඤ මානය මමත්වෙන් නොගැනීම අල්ලා නොගැනීමට නමක් තමයි අනිදුක්ඛානාත්ම කියන්නේ අල්ලා ගැනීමට නමක් තමයි නිස්සුකාත්ම කියන්නේ අරමුණ තුල දැන් මොකද වෙන්නේ එහෙම බලන්න පටන් ගන්නකොට ඒ පුද්ගලයා තමයි ආර්ය මාර්ගයේ පටිසෝතගාමී වෙන්නේ දැන් කෙලෙස් රැස් කරන පාර යනවා නෙමෙයි අර විසාකාවට වදාළේ ඒසංකෝ විසාකේ සතං පියානි සතන්තේ සඳුක්කානි කියලා මේ ඇලෙන කරුණු 100ක් හදාගත්තොත් දුක් 100ක් දැන් අතහරින්න යනවා. මොනවද අතහරින්නේ? අම්මද තාත්තද ඉඩකඩන්ද මොන මිල මුදල්ද රැකියාවද නැහැ. මිනිස්සුතුකම් සියල්ල සමාජයේ තියෙන්න ඕන. අරමුණට එන ලෝභයේ දේශයේ මෝහය අතාරින්න ඕන. ලෝභක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය නිබ්බාන. අන්න මේක වර්තමාන මොහොතේ පාවිච්චි කරනවා නම් ඒ පුද්ගලයා මොකද්ද වඩනවා කියන්නේ? අසංහීර වූ අකෝප්‍ය වූ. මේ දෙකෙන් පෙන්වන්නේ යටපත් කරන්න බැරි උදුරා ගන්න බැරි කියන අර්ථය. මේ සංසුන් ස්වභාවය වඩන්නෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඒකට මොකද්ද කියන්නේ? පැහැදිලි කරනවා අජ්ජේව කිච්ඡං ආතප්පං. අද අදම කල යුත්තක් ඇත්නම් මේ ආතප්ප කියන කෙලෙස් තැවීම කියන කාරණයට මේ කෘත්‍ය අද අදම කියන්නේ මේ මොහොතේම. මොකද මේ ဒုတိ ය දීක්ක සූත්‍රයේ පෙන්නනවා කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ නැහැ. ඒ මැරෙනකොට ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් ආවොත් පරලෝ යන්න වෙනවා ඒකෙන්. ඒක නැතුව මැරෙන්න කියලා ඒක කියන්නේ ඒකෙන්. දවල් හෝරේ මොහ මොහතක මරණයටපත් වෙන්න පුළුවන්. එතකොට ක්ලේශයක් තිබුණොත් එහෙම ක්ලේශේ මත අනාගතය සකස් වෙනවා කියලා පෙන්වලා තියෙන්නේ. ඒ නිසා අද අදම මේ මොහොත මේ මොහොතම පාවිච්චි කරන්න කියලා තියෙනවා සසරට ඇලෙන්න නෙමෙයි සසෙන් මිදෙන්න. කෝ ජඤ්ඤෝ කවුද දන්නේ? මරණං සුවේ හෙට මරණය එයි කියලා. ඇත්තනේ. අවුරුදු 60ක් 70ක් 80ක් ජීවත් වෙන හිටපු අය වාහන අනතුරකින් හෘදයාබාධයකින් මිය යනවා. නැත්නම් සදාකාලික රෝගියෙක් වෙනවා. දැන් බණ තේරුම් ගන්න වෙලාවක් නැහැ. කරගත්ත දෙයක් නැහැ නේ ජීවිතේ. මම එහෙම දැකලා තියෙනවා ජීවිත. පස්සට කල් දමමින් හිටපු අය මොකවත් කරගන්න බැරුව අකාලේ මිය යනවා. දැන් මේ ජීවිතෙන් වැඩක් ගත්තේ නැහැ. ධර්මයේ පැත්තෙන් ගඩක් ගත්තේ නැහැ. ආ ඊළඟ ජීවිතෙත් තව ඉපදිලා දරුවෙක් වෙලා හරි හම්බ කරන ඒ වැඩ ටික කරගන්නේ. නමුත් මේකට අවශ්‍ය හේතුඵල න්‍යායක් තියෙනවා. මේ මිනිසාට මේ ගමන යන්න අනුගමනය කරන්න අවශ්‍ය හේතුඵල න්‍යායක් තියෙනවා. ඒකට කියනවා මනුස්ස පටිලාභෝච සද්දම්මස්සච දේශනා. මනුස්ස ප්‍රතිලාභය ලැබ මේ අනුගමනීය ප්‍රතිපදාව ඔහුට අහු වෙන්න ඕන වැටහෙන්න ඕන. දැන් මම මේ කියන කතාව තමයි අනත්ත් ලක්ෂණ සූත්‍රයේ තියෙන ස්කන්ධ පංචකය අනාත්මය මම මේ පැහැදිලි කරන්නේ. මංගල ධර්ම දේශනාවේ බුදුන් වහන්සේ වදාළ දේවය. ප්‍රේදම දෙකින් කියලා තියෙන්නේ. කෝජඤ්ඤෝ මරණං සුවේ කවුද දන්නේ? හෙට මරණය ළඟා වේද කියලා. ওই මරණය කියන්නේ අපෙන් මේ සියල්ල උදුර ගන්නා වූ සම්මුති මරණය. නහි නෝ සංගරම් තේන ඔය මායයත් එක්කලා ඇති ගිවිසුමක් හිතවත්කමක් නැහැ. මොකද මහා සේනේන මායයට මහා සේනාවක් ඉන්නවා. මේ මහා සේනාව දාලා අපි මැදි කරගන්නවා. මාර සේනාව කියන්නේ පිරිසක් නෙමෙයි. රාගෝච දෝසෝච මෝහෝච වියාදී නැත්තම් කාමයේ ආර්ථිය සාගත කෙලෙස් වලට නම. ඒ කෙලෙස් වලින් මොනවෙන් හරි අපිව වට කරගෙන සසරට බඳින්න බලන එක තමයි මායයාගේ වැඩේ. මේ මායя වෙස්වලාගෙන ඉන්න හැටි මම මෙහෙම කියලා දෙන්නම්. මාරයා කෙලින්ම පුද්ගලයා පොළවන අපවට අනිවාර්යෙන් පව උපාදාන වෙනවනේ. ඉතින් ආයෙ ආයෙ මොකොත් තෝන්නේ එයා සසරට අහු වෙලාමයි ඉන්නේ. බැරි වෙලා වාරි කෙනෙකුට බුද්ධිය පහළ වෙලා පව්කම් කරන්න හොඳ නෑ කියලා පවෙන් පිනට මාරු වෙන්න ආවොත්. බුදුහාමුදුරෝ මාරයටත් මාරයත් බුදුහාමුදුරන්ට මාරයත් බුදුහා බුදුන් වහන්සේට මාරයත් කිව්වයි කියලා කියනවනේ. අර බුද්ධත්වයටපත් වෙන්න ඉස්සරලා වියලී වැටෙන දර කඩක් වගේ ශරීරයේදී ඔය දැන් මරණයටපත් වෙන්නලා ඉන්නේ පින් කරගන්න කියලා. මාරේ ඔබේ පෙහෙන් මට වැඩක් නෑ කිව්වයි කියලා කිව්ව කියන්නේ. ඒ වගේ අපි ඊට පස්සේ මේ පාපේ හොඳ නැත්තම් පින හොඳයි කියලා පිළිගන්නවා. මාරයාගෙන හරි හරි පින් කරන්න. හැබැයි පින තුල මාරයා ඉන්න බව පෘථග්ජන කවුරුත් දන්නේ නැහැ. ඇයි පින උපාදානය වෙන්නේ නැද්ද? බුදුන් වහන්සේ මාර සංකල්පය විග්‍රහ කරන්නේ කොහොමද? මාරෝ මාරෝති බන්තේ උච්චති කිත්තාවතානකෝ බන්තේ මාරෝති උච්චති ස්වාමීනි මාරයා මාරයා කියලා කියනවා කොහොමද මාරයා කියන්නේ ප්‍රාදේ යම් කෙනෙක් ගාව පංච උපාදානස්කන්ධය තියෙනවා නම් මාරේ ඉන්නවා අන බලන්න පවේ උපාදානය තුල මාරයා නැද්ද එහෙනම් මේ උපාදානය කියන මොඩකම වෙනට මාරු වෙනකොට හොරෙන් එනවා එතෙන්ට අපි දන්නේ නැහැ ඒ නිසා මාරයා ඔබ සසරට බඳලා බඳලා තියෙනවා පිනේ උපාදානයට මේකත් මේ භවගාමී කම්සප විතරයි හම්බෙන්නේ ඊට දෙයක් ලැබෙන්නේ නැහැ කියලා කැලේට යනවා දහන් වඩන්න භාවනා වඩන්න. මාර්යා කියන හොඳයි. හැබැයි මාර්යා එතෙන්දත් ඇවිදින් මොකද කරන්නේ? ධානයේ උපාදානය තුල හැංගිලා ඉන්නවා. ඔන්න ඔහොමයි සත්වයා අපාය තුල දිව්‍ය ලෝකයේ බ්‍රහ්ම ලෝකයේ තුල මාර බන්ධනයේ සත්වයා බැඳලා තියන්නේ මාර්යා. පිස්සලාගෙන යටින් ඉන්න බව දන්නේ නැහැ. පවුනන් නරකයි කවුද පින් නරකයි කියන්නේ? කවුද ධාන නරකයි කියන්නේ? හොඳයි කියලා මේ කියන්නේ. අන්න එහෙමයි සත්‍ය අමුලා කරන්නේ. ඒ මේවා තේරුම් ගත්ත පුද්ගලයෙකුට මිනිස්සෙක් වශයෙන් තමයි මේ අන්ත දෙකට නොයා මිනිසත් බවය තුලදී මේ වරදින් මිදෙන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒ නිසා මාර සේනාවක් විශාල වශයෙන් ඉන්නවා. ඔන්න එක්කලා ධනදෙනු ගිවිසුම් තියන්න බෑ කියලා කියනවා. වද දෙන්නමයි ඉන්නේ. අන්න. දැන් ඒවම් විහාරියාතාපි මෙන්න මේ වගේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් හම්බ වෙන අරමුණේදී අරමුණ මමත්වයෙන් මගේ ආත්ම කොට ගනිමින් සසරට බැඳෙන්නේ නැති වෙන්න අල්ලා නොගැනීමෙන් අවසන් කරනවා නම් ඒවං විහාරී මෙසේ වාසය කරන අතාතාපි කෙලස් තවන පුද්ගලයා අහෝ රත්ත මතන්දිතං දිවා රාත්‍රී දෙකේදීම මේ තන්දිහෙවත් කෙලෙස් වලට ලෝභ දේශ මොහයන්ට ඇලෙන්නේ නැති. කොයි මොහොතද මේක පාවිච්චි කරන්නේ? පච්චුප්පන්නං චයෝ ධම්මං තත් තත් විපස්සති. ඒකට දවල් රැ නැහැ එහෙනම්. එතන දවල් රැ කියලා පෙන්වුවට වර්තමාන මොහොතේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් හැම වෙන වර්තමාන අරමුණේදීම බැඳීමට සහ ගැලවීමට කටයුතු කරන්න පුළුවන්. පෘථග්ජන පුද්ගලයා බැඳීමට කටයුතු කරනවා. අන්න ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයා මේ මොහොත උපාදාන නොවි අවසන් කරන්නට කටයුතු කරනවා. දිවාරාත්‍රි දෙකේ. දැන් මොකද කියන්නේ? දැන් කියනවා තංගේ බද්දේ කරත්තෝති. අන්නේ පුද්ගලයාට බද්දේ කරත්තයයි ආචික්කතේ මුණින් තථාගතයන් වහන්සේ වදාහරනවා. දැන් මේ තථාගතයන් වහන්සේ වදාරලා තියෙන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා හැම කෙනෙකුටම බද්දේක රත්තේක් වෙන්න. දැන් මේක මට මෙතන විවරණයක් තියෙනවා. ওই බද්දේක රත්ත සූත්‍රය තුල පාළියේ භද්‍ර වූ එක් රැයක් කියලා සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ. කොහොම මේකේ රාත්‍රියක් වද තියෙන්නේ? රත්ත කියන්නේ රත්ත රත්ත නම් රාත්‍රියක්නේ මේ රත්ත කියන්නේ කැමැත්තනේ. බද්ධ කියන එක බැඳිලා. ඒක කියන්නේ ඒකත්වයට. නමුත් මේකට පොතක් 2000 විතර කාලේ ලංකාවේ ලියවිලා තිනවා මේ බද්ධ ඒක රත්ත කියන එක එක් රාත්‍රියක් හා බැඳුණු කියලා. ඉතින් මේවා කියපු අය අනාථ වෙන්නේ නැද්ද? මොකද්ද මේ බද්ධ ඒක රත්ත කියන්නේ? අතරින් ගන්න ඕන. පච්චුප්පන්නංච යෝධම්මන් තත්ත තත්ත විපස්සති කරන්නා වද්දේ කරත්තය. එතකොට දවල් රැ දෙකක් තියෙනවා මේකට. වර්තමාන මොහොත සසරට ඇලෙන්නේ නැති වෙන්න අතහරිනක තමයි ඒක මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා බලන්න වෙනවා. එතකොට ඒක කරත්ත හොයන්න පුළුවන් අපිට. ඔය මේ තවත් සූත්‍රවල පෙන්වලා තිබෙනවා මෙන්න මෙහෙම කරුණක්. අපි මේ අරමුණු ගන්නකොට අරමුණුත් එක්කලා අපේ ඇතුලේ ඉන්නවලු දෙන්නෙක්. මේක ඔබට තේරුම් ගන්න ලේසි විදිහක් මම කියලා දෙන්නම්. වැඩක් පොලක් නැතුව ගෙදරට වෙලා ඇඳේ ඉන්න ගමන් ඉඩම් මර්බුදයක් ගැන ඉස්සරහා ගෙදර කෙනාට තරහ ගැන තව මොන හරි ප්‍රශ්නයක් ගැන කල්පනා කරගෙන ඉන්නවා කියලා බලන්න. අර පුද්ගලයා පේන්නේ නැහැ. දැන් තමනුත් ඉන්නවා තරහකාරයත් හිතේ ඉන්නවා නේද? අන්න දෙන්නා. ත්‍රිත්වය මේකට කියන්නේ. මෙන්න මේ විදිහට යම්කිසි පුද්ගලයෙක් කැලේ හිටියත්, ගෙදර හිටියත්, හතරමං ගන්දි හිටියත් මේ ඇසට කනට නාසයට දිවට කය කියන අරමුණ අරමුණේ තණ්හාව තියාගෙන ඉන්නවා නම් ඔහු දෙන්නෙක් එක්කලා වාසය කරනවා කියලා පෙන්වලා තියෙනවා. එහෙනම් ඔහු කැලේ හිටියත් සුදු කලා නෑ, ගමේ හිටියත් සුදු කලා නෑ, හතරමං හිටියත් සුදු කලා නෑ, කලබලයි. අන්නේ වර්තමාන මොහොතේ තණ්හාව සමග වාසය කරන්නේ නැත්නම් ඒක අතහරින්න බලනවා නම් එහෙනම් ඒ පුද්ගලයාට කියනවා උත්තරීතර හුදකලාව ප්‍රිය කරනවායි කියලා. මෙන්න මේ තණ්හාව සමග වාසය කරන්නේ නැති එක අතහරින්න වර්තමාන මොහොත පාවිච්චි කරන පුද්ගලයාට තමයි ඒකත්වය හා බැඳුනො. හුදකලාවට ප්‍රිය කරන කියන්නේ තනියෙන් ඉන්න වාසය කරන. තනියෙන් කියන්නේ මේ මිනිස්සු ගොඩක් ඇතුව නෙමෙයි. ඒ ඒක අපි තනියෙන් කියන කතාරණේක. දැන් සූත්‍ර දේශනාවල වෙනවා ඒකෝ උපකට්ටෝ කියලා පද දෙකක්. ඒකෝ කියන්නේ මෙන්න මේ අරමුණ ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් ගන්න නැතුව ඉන්න දෙන කැමැත්තට. බාහිර පිරිස නැතුව නිදහසේ වගේම උපකට්ටෝ කියලා වෙනම කියනවා. එතකොට අතන අන්න අර ඒ කරත්ත කියන එකේ තේරුම ද්විත්වයට කැමති නැති. වර්තමාන ස්කන්ධ පංචකය මගේ මම මගේ ආත්මකට කරමින් සසරට බැඳෙන්න කැමති නැති ඒක අතහරින පුද්ගලයාට බද්ධේ කරත්තයා කියන්නේ. කොහොම මේකේ මට පෙන්වන්න එක රාත්‍රියක් හා බැඳෙන කෙනාර්ථයක් කොහෙද තියෙන්නේ කියලා. හරියටම ගැලපෙනවා උත්තරීතර හුදකලාව කියන්නේ මේක තමයි. වර්තමාන ස්කන්ධ පංචකය අනාගත ඵලයක් උපදින හේතුවක් ඉතුරු නොකරන්නට තණ්හාව බැහැර කරන තැනක් බවට පත් කළොත් තත්ත තත්ත විපස්සති එයාට බුදුන් වහන්සේ බද්දේ කරත් එක්කෙන් කියලා බදාරලා තිබෙනවා. දැන් එහෙනම් බුදුදහම අදහනවා කියන එකේ තේරුම බුදුන් පුද්ගලයෙක් කොටගෙන වැඳුම් පිදුම් කරමින් සසර ඇවිදින්නට පාරක් හදා ගන්නවා කියන එක. පවිනුත් පිනිනුත් සතර හදන්න පුළුවෙනි. ඒ වගේ පුද්ගලයෙකුට පෘථග්ජන භාවය තුළ බුදුදහම අදහන්න පටන් අරගෙන ඒ තුළින් පව් පින් රැස් කරගෙන පින් විපාක විඳින්න සතර ඇවිදින්න පුළුවෙනි. ඒ බුද්ධ ආගමක් වුණාම ප්‍රතිපත්ති පූජාව යට වෙලා ආමිස පූජාව ඉස්සරහට ආවම ආමිස පූජාව තිබුණාමයි 100% ආමිස පූජාව තිබිලා බෑ නොතේරෙන අයට ආමිෂ පූජාව තිබුණා වයි. පෘථග්ජන අයට කර්මක්ෂය කරන හැටි තේරෙන්නේ නැත්නම් සසර දුකින් මිදෙන්න තේරෙන්නේ නැත්නම් එහෙනම් ඒ අයට පවට වඩා පින නැමැති විපාක විකල්පය තෝරාගත්තට කමක් නැහැ. නමුත් බුදුදහම පවතිනවා නම් 100%ක්ම පෘථග්ජනින් ඉන්න බෑ සමාජයක. මොකද මේ බද්දේ කරත්තයින් හැදෙන්න ඕන ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැම තැනදීම. බුදුන් වහන්සේ ඒ පුද්ගලයාට තමයි වර්තමාන මොහොත උපාදාන කොට නොගනිමින් අනාගත සතර ඵලයක් හදන්න නැතුව අවසන් කරන්න හේවත් ස්කන්ධ පංචකේ අනාත්මය දකින්න. එමත් නැත්නම් තව පදයකින් මම මේක මතක් කරන්නම්. අපි හැමෝම ජීවත් වෙන්නේ පුද්ගලයෙක් වශයෙන් අම්මා තාත්තා ස්ත්‍රී පුරුෂ කියලා කතා කළාට මේ ස්කන්ධ පංචකය තුලමයි ජීවත් වෙන්නේ අපි. එතනදී අපි අර බද්ධේ කරත්තේ දන්නේ නැතුවම ඒ එන දේ මමත්වෙන් අරගෙන අනාගත ඵලයක් උපදින්න හේතු වෙන පාප කර්මයක් හෝ පුණ්‍ය කර්මයක් හෝ ධාන කර්මයක් රැස් කරමින් මොකද කරන්නේ? ස්කන්ධ පහ උපාදාන කොට අවසන් කරමින් අවශේෂ නිරෝධය කරමින් ඉන්නවා. හේතු ඉතුරු කරමින් අවසන් කරන සතර පැවැත්මට අහු වෙලා ඉන්නවා. වර්තමාන ස්කන්ධ පංචකයේ අවශේෂ නිරෝධයේ මධ්‍යස්ථානයේ බවට පත් කරගත්ත පුද්ගලයාට බුදුන් වහන්සේ පමා වූ පුද්ගලයා කියලා කියනවා. වර්තමාන ස්කන්ධ පංචකය හේතු ඉතුරු නොකර අවසන් කරනවාට කියන්නේ උපාදානය නොවි අවසන් වෙනවා. එතකොට පංචස්කන්ධේ නිරෝධය. අර පංච උපාදානස්කන්ධය අවසන් වෙන එක තමයි අවශේෂ නිරෝධය. එතකොට මේ හේතු ඉතුරු වේ අවසන් වීමේදී එතෙන්ට කියන නම තමයි සංස්කාරයන්ගේ නිස්සකාත්ම කොට ගැනීම. සත්‍ය සසර ඇවිදින්නේ සංස්කාරයන් නිස්සකාත්ම නම් වූ මුලාව තුළ. එතකොට සංස්කාරයන් වෙන්නේ පව සංස්කාරයන් වෙන්නේ පින සංස්කාරයන් වෙන්නේ ධානය පව පින ධානය නිත්‍ය කොට අරගෙන තමයි සත්‍ය සසර ඇවිදින්නේ එහෙනම් අන්න ඒ මොහොත තේරුම් ගත්ත පුද්ගලයාට තමනුයි සසර හදන්නේ කියලා තේරෙනවා නම් තියෙන සසරකට යන්නේ නැහැ උපාදානයේ විසින් පව විසින් පින විසින් ධානය විසින් සතර හදලා දෙනවා කියලා තේරෙනවා නම් බුද්ධෝත්පාදයක සදාම් හමු වෙන මොහොතේ යොදා ගන්න ඕන සතර හදන්න නෙවෙයි ඒ මොහොතම සසරෙන් මිදෙන්න. ඒ තමයි බුදුන් වහන්සේ හැමෝටම එලි කරගත්තු විශේෂ කාරණාව. දැන් අන්න මේක බණ අහලා තේරුම් ගන්න ඕන. ධර්මශ්‍රවණය කියන එක වැදගත් වෙන්නේ මේක ධර්මදේශනා 1කින් 10කින් 100කින් අහලා Taman ළඟ සිදුවෙන වරද තේරුම් අරගෙන මෙන්න මෙහෙම බැලුවොත් මෙවරද වෙන්නේ කියන තැනට එන්න තේරුම් ගන්න ඕන. ඒකයි බුදු සමය බණ භාවනා කියලා කියන්නේ. විශිෂ්ට ගණයේ රහසක් එලි කරනවා. අපි සසරට බැඳෙන හැටි සහ ගැලවෙන හැටි. ඒ තේරුම් ගන්න තේරුම් ගන්න මොකද වෙන්නේ? Taman ලත තිබෙන්නා වූ වැරදි මත අතහැරී යනවා. ප්‍රසක්කාදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන දේවල් අවබෝධයෙන් ප්‍රහාණය කරන්න ඕන කියලා කියන්නේ ඒකයි තේරුම් ගැනීම තුළයි අතහැරෙන්නේ. දැන් අපට එහෙනම් මේක ප්‍රායෝගිකව අනුගමනය කරන්න ස්වර්ණමය අවස්ථාවක් ලබා දීලා තියෙනවා. හැමදාම නින්ද ගිහින් අවදි වුණාම දැන් අවස්ථාව ලබා දීලා. හිරු අවරට ගොස් නින්දට යනතරම අපිට තත්තරෙන් තත්තරේ මොහොතෙන් මොහොත අවස්ථාව ලබා දීලා තිබෙනවා. ගරාජයේද ඉන්නේ, බස් රථයේද ඉන්නේ, නිවසේද ඉන්නේ, පාසලේද ඉන්නේ, වැවේද ඉන්නේ, නැවේද ඉන්නේ. පස්දරට ගැටෙනවා. Taman හදාගත්තා වූ විතර්ක හිත ඇතුලේ තියෙනවා නම් හංගන්න බෑ එනවා. මහා මග යනකොටත් වාහන එලවන කොටත් Taman ළඟ තිබෙච්ච ද්වේෂය තියෙනවා නම් එනවා. ඒකට වැරදි කාර්යය බාහිර නීතිය හෝ බාහිර සිද්ධියක් නෙවෙයි. Taman හදාගත්ත දේ එන්නේ තිබිලා. ඒක හොඳට තේරුම් ගන්න ඕන. බන තේරෙන්නේ නැති කාලේ අපි චිත්තබ්බයන්දරට දීලා හදාගත්ත දුක තමයි මේ විඳින්නේ. නැවත හදාගත්තත් ඕක නැවත උපදිනවා කියලාක තේරුම් ගන්න ඕන. ඔය විඳින්නේ නැවත ඉපදීමේ දුක. ලෝභය, ද්වේෂය, මෝහය නැවත ඉපදීමේ දුක විඳින්න මිනිස්සු. ඒකයි නැවත උපදින්න නැති කරන්න ඕන කියලා කියන්නේ. නැවත උපදින්න නැති කරන්න නම් ඒව නැති කරන්න බෑ. ඒව ඇවිදින් ඉවර වෙයි. ඉස්සරහට තියෙන එක නවත්තන්න ඕන. මොකද ඉස්සරහට තියෙන එක තමයි හෙට අතීතේ වෙලා එන්නේ. අද යමක් තිබ්බයි කියමුකෝ නින්දකින් හැරෙනකොට ඒක අද නෙමෙයි අතීතේනේ. ඒ නිසා ඉදිරියට තියෙන ඕනෑම දෙයක් Tamanට වද දෙන අතීතයක් බවට පත් වෙනවා. ඒ නිසා බුදු සමයේ නිර්වශේෂ නිරෝධය හරිම වැදගත්. මම නම් මේ නිර්වශේෂ නිරෝධයට තමයි බුදුන් වහන්සේගේ භාවනාව කියලා කියන්නේ. ඉතින් මේක සුන්දරම තියෙන තැන ગાතා තුනක් තමයි ඔය පෙන්වන්නේ මම ඔබට. ඒක තව ටිකක් ඕන නම් කාලය තිබුණොත් විස්තර කරන්න පුළුවන් කමක් තිබෙනවා. අර මම කෙටියෙන් කියපු කාරණාව. කොහොමද මේ අතීතයට ඇලෙන්නේ? එතකොට ස්කන්ධ පංචකය අමතකයි වර්තමාන මොහොතට එනවා සිතට ගත වුණ පැත්ත. මෙහෙම මෙහෙම වුණා මෙහෙම මෙහෙම හිටියා මෙහෙම මෙහෙම හිටියා කියලා අර ඔස්සේ යනවා. අං අන්වාගමෙය්‍ය. එතකොට විදර්ශනාවක් නැහැ සිතුවිල්ලෙන් ලෝකෙට වැටිලා එක්ක විඳවනවා එක්ක විඳිනවා. නමුත් අපිට දැන් තේරෙනවා සිද්ධියක් වෙන්නේ දැන් විතරයි. හෙට වුණාට පස්සේ ඒක අතීතයට ගිය දෙයක්. ආය අවශ්‍ය නම් සාක්ෂි වශයෙන් දෙන මතක් කරගන්න ඕන හැම එක විඳවන්න දෙයක් නැහැ. නමුත් ඔබ බලන්න අතීතය නිසා විඳවන්නේ නැද්ද කියලා. මම ඒක තියෙන තැනක් කියන්නම්. හඳුනා ගන්න. මේ රටේ තියෙනවා ජේෂ්ඨ පුරවැසි මධ්‍යස්ථාන. එහෙම නැත්නම් ආර්ථික හැකියාවක් නැති නිසා ගිහින් නවාතැන්ගෙන සිටින සහ දරුවන් පන්නා ගැනීම නිසා ගොස් සිටින වැඩිහිටියන් ඉන්න තැන. මේ පිළිබඳ කතා මේ දවස්වල සත්‍යන්ත පුවත්පත්වල යනවා. ඒ අපේ අම්මා අය කියලා. ඔවුන් කියපු කතා තියෙනවා. යම් යම් සැප සම්පත් තිබී ආදරේ වැඩිකමට සියල්ල වුන්ට පවරා ඔවුන් විසින් දක්වනු ලදුව ආපසු මේ නිවාසෙට වෙලා දරුවා එනතුරු පුතා එනතුරු බලන් ඉන්නව අවුරුදු ගාණක්. දැන් පශ්චාත්තාපය. අන්තිමට මනෝ විකාරය හැදලා පිස්සු හැදලා කරපු වැඩ ටිකුත් පෙන්ලා තියෙනවා. කවුද ඒ අම්මලා පිස්ස බවට පත් කළේ? දරුවෝ තමයි වැඩිකාරයෝ නමුත් උපාදානයේ විසින් මතක තියාගන්න. එනිසා අපේ ජීවිතය ගැන මෙන්න මෙහෙම හිතන්න පුරුදු වෙන්න. අපි සුභවාදී තමයි. නමුත් මේ අනාගතය අන්දරයට වුණා වගේ නැත්නම් කාට වුණා වගේ කොතනද සිදුවෙයිද දන්නේ නැහැ. දරුවෝ ළඟ ඉන්න වෙන්න පුළුවන්, පොලිසියක ඉන්න වෙන්න පුළුවන්, හිරකූඩුවක ඉන්න වෙන්න පුළුවන්, වැඩින් නිවාසයක ඉන්න පුළුවන්, පාරේ පොල්ලත්තක ඉන්න පුළුවන්. මේ සිතුවිල්ල ලෝකයක් කියලා විඳ වෙනවා. ඔවුන්ගේ අතීතය ගැන කල්පනා කරමින් නේද අර පිස්සු බවටපත් වෙන්නේ. ඔවුන්ට පුළුවන්කමක් තියුණා නම් මේක ගත වෙච්ච එක මම මොකටද ඉඳවන්නේ කියලා සැනසෙල්ල ඉන්න බැරිද? ඔකම අවසානේ හදන්න බෑ. කල්තිය හදා ගන්න ඕන. කල්තිය ඕන කෙනෙක් ඒන ඕනම ඉරණමකට උපේක්ෂා සහගතව මොන දෙන්නේ. දරුවන් සැලකුවොත් වාසනාව නැසලකුවොත් ඒත් දරුවන් කෙරෙහි හිතක් හිතන්නේ නැතුව ඉන්න අපට මොකද අහිතක් හිතනවා කියන්නේ දරුවන් ඩාවඩක් වෙනවා නෙමෙයි අපි द्वේෂයෙන් පරලෝ යනවා අපි තරහෙන් හිටියොත් එහෙම ඒ තරහ විපාක හම්බෙන්නේ දරුවන්ට නෙමෙයි අපට ඒ නිසා අපේ යුතුයකම් අපි ඉටු කළා නම් ඔවුන් යුතුයකම් කළොත් ඔවුන්ට තියේ නොකලත් අපි කම්පා නොවෙන්න මෙන්න මේ මේ හිතට එන දේ දෙයක් නෙමෙයි සිද්ධියක් නෙමෙයි සිතවිල්ලක්. ගත වුණු සියල්ල දැන් සිහිනයක් පමණයි. නම් මතක් වුණාට වද දෙන්නේ නැහැ. සිද්ධියක් කොට ගත්තාම තමයි මම කොට ගත්තාම තමයි වද දෙන්නේ. අන්න එහෙමයි. ওই කාරණාව පැහැදිලි කරන්නේ. ඉතින් වර්තමාන සමාජය තුළ මම බොහෝ අය තුළ දකිනවා. ඒ පෘථග්ජන භාවය තුළ නිවසට බිරිඳට දරුවන්ට වත්කම් වලට ඇලී ඉඳලා අතහැරෙනකොට මේ මනෝ විකෘතිය හැදිච්ච හැටි. අපරාධ ලබාගත් ජීවිතයේ තේරුම් ගන්න බැරි වුණ එකේ දැන් දැන් ඒ මානසිකත්වයෙන් පරලෝ යන්න ඕන මන්ද මානසිකත්වයෙන් එතකොට හොඳ අනාගතයක් තියෙවිද ඒ නිසා ජීවිතයේ තේරුම් ගැනීමයි බුදු සමය කියලා කියන්නේ ඔබටත් මේ ඔබට නැතත් ඔබේ අසල්වාසීන් මේ විදිහේ විඳවන අත්දැකීම් තියෙනවා දැකලා ඇති දැන් හදන්න බෑ හදන්න පුළුවන් හොඳම දේ තමයි මේ ලෝකේ අපි දකින්නේ සිතින් මේ ලෝකේ අපේ හිතේ තියෙන කෙනෙක් තේරුම් ගන්න එක. තරුණ කාලයේදී. ඔබට ඒක තේරුම් ගන්න සරල උදාහරණයක් මම කියන්නම්. දවල්ට නම් දකින්නේ මේ තියෙන දේවල්ම කියලා අපි පිළිගනිමුකෝ. මේ විදුලි බල්බ පේනවා, මේ කෝප්පය පේනවා, වාහන පේනවා, ඒවා පේනවා කියලා අපි කියන්නේ. හොඳයි නිින්ද ගියාම මේ ඔක්කොම පේනකොට ඒ මේවද පේන්නේ අඩුවක් නැතුව බිරිඳ දරුවන් සල්ලි යාන වාහන තේරම පේනවා නේද? දැන් ඒ පේනවා කියන්නේ මොකද්ද? බාහිර දේවල් ආශ්‍රයෙන් හිතට ගත්ත සිතුවිල්ල පහළ වෙනවා. එහෙනම් නිින්දෙන් හීන පේනවා කියන්නේ සිතට එන දේ පේනවා. දවල්ටත් යමක් පේනවා කියන එකේ ඇත්ත ඕකේ උදව්වෙන් අපේ හිතට පහළ වෙන දේ පේනවා. නම් සිත අවුල් කරගත්තාම මේ දුක් විඳින්න වෙන්නේ. ඔක තේරුම් ගන්න පුළුවන් නම් ලාභ අලාභ හරි වැරදි හොඳ නරක සැප දුක් ඔය බෙදීම් මොකක්වත් නැහැ. ඔය උපේක්ෂා සහගත වෙනවා කියන්නේ ඒකනේ. දැන් බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කළායි කියලා උදම් මැනුවෙත් නැහැ, බැන්නයි කියලා බනින්න ගියෙත් නැහැ. ඇයි ඒ? ඒ ලෝක සිද්ධියක් ඒක Taman උපේක්ෂා සහගතයි. Tamanට මේ දෙකේම වෙනසක් නැහැ. ඒ නිසා මේ මම ගත්ත කාරණේ කියන්න උත්සාහ කරන්නේ මේ බද්දේ කරත්ත සූත්‍ර හැම එකෙම පෙන්වන්නේ ස්කන්ධ පංචකයේ මුල් කොටගත් වර්තමාන ස්කන්ධ පංචකයේ මුල් කොටගත් ඒ මොහොතේ අනාගතයට හේතුවක් නොතබා අවසන් කරන්න සතිය පාවිච්චි කරන එක. එතකොට ඔහු බැඳිලා ඉන්නේ ද්විත්‍ය සඳහා නෙවෙයි. ඒකත්වයට කැමතියි. ඒ ඒකත්වය සඳහා ඔහුගේ හදවතෙන් මේ යන්නේ තණ්හාව. තණ්හාව මරා දාන්න ඕන. අපි මැරෙන්නේ නැහැ. එහෙනම් මම අර මුලින් මතක් කළා වූ බුදු සසුන බුදු ධර්මය සත්‍ය ධර්මයක් වෙන්නේ දේවාලයකද කෝවිලකද පන්සලකද භෝගහක් යටද මිනිස්සුන්ගේ හදවතේද මම අහන ප්‍රශ්නය මිනිස්සුන්ගේ හදවතේ බුදුදහම සක්‍රිය වෙන්න ඕන එතකොට වුන් අහිංසක අවංකය බවට පත් වෙන්නට Tamanda දුක් ගෙනත් දෙන්නා වූ මේ ලෝභ මූල, දේශ මූල, මෝහ මූල එක්කලා ගනුදෙනු කරන්න කැමති වෙන්නේ නැහැ. ඒවා අතහරින්න වර්තමානයේ යොදා ගන්නවා. පච්චුප්පන්නං චයෝ ධම්මං ලෝභයේද දේශයේද මෝහයේද ඊර්ෂ්‍යාවද කෝපයේද වෛරයේද පච්චුප්පන්නං චයෝ ධම්මං කියන්නේ මේවට. එතන එතනම විදර්ශනා කරලා ඉදිරියට නොතබා මමත් වෙනගෙන අවසන් කරන්න. අන්නේ අවසන් කිරීමට කියනවා අනිත්‍ය කියලා. අවසන් නොකිරීමට කියනවා අනිත්‍ය කියලා. ඒ නිසා මිනිසාට දුක් ගෙනත් දෙන්නේ බාහිර ලෝකෙ නෙමෙයි. සංස්කාරයන් නිස්සකාත්මකට ගත්තා වූ මුලාව. ඒ මුලාවෙන් ගැලවෙන්න තමයි බුදුවරු ධර්ම දේශනා කරන්නේ. අන්න ඔබට මේක තේරුම් ගන්න පුළුවන් නම් බුදු සමයේ හෙලිකලා වූ අනිත්‍ය දැන දක්වා ඔබට නුවණින් එන්න පුළුවන්. අපි වර්තමාන සමාජයේ බුදු සමයේ හෙලිකලා වූ අනිත්‍ය තුල නෙමෙයි ඉන්නේ. ලෝකයා විසින් හදලා ඉදිරිපත් කළ S2ට පේන ගෙවල් දොරක් කැඩී යන, දත් වැටෙන, මල් පර වෙන මේ ඇති උදේ නැති වෙන අනිත්‍ය අපි ඉන්නේ. කොතනින් අත මිදෙන්න? මොකද ඇස් දෙකෙන් බලන අනිත්‍යක් දේශනා කරන්නේ නැහැ බුදුන් වහන්සේ නුවණින් දකින අනිත්‍යක් දේශනා කරන්නේ. ඒ වගේම බාහිර වස්තුන්ගේ අනිත්‍යක් දේශනා කරන්නේ ඒක සිංහල භාෂාවෙන් අනියත බව මේ අනිච්ච නෙවෙයි. මේක දේශනා කරන්නේ සියලු සංස්කාරයන් තුළ. සියලු සංස්කාරයන් තියෙන රූප වේදනා සංඥා සංකාර කියන සංකාර ස්කන්ධය තුළ. ඒකට එන සංකාර සියලු වෙන්නේ අපුඤ්ඤාවි පුඤ්ඤාවි අනිජ්ජාවි. අපුඤ්ඤාවි සංකාරය පුඤ්ඤාවි සංකාර අනිජ්ජාවි සංකාරය. එතකොට පව නිට්ටයයි පින නිට්ටයයි ධානය නිට්ටයයි නම් අපායේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන්. අන්න අපි නිට්ට කොට අරන් තියන්නේ පව සහ පින සහ ධානය අල්ලගෙන තියෙන්නේ. උපාදානය කරගෙන තියෙන්නේ. ඒකක් අල්ලගන්න නැතුවම පව අනිත් පව පවේ උපාදානයෙන් මිදුණොත් හතර අපාය නැහැ. පිනේ උපාදානයෙන් මිදුණොත් කාමසුගතිය නැහැ. ධාන උපාදානයෙන් මිදුණොත් බබලෝ නැහැ. එතකොට සසර ඇවිදින්න සතෙක් නැහැ. Tamanට තියෙන උපාදානෙන් නිදෙන්න ඕන අලුතෙන් උපාදාන හදාගන්න ඕන නැහැ. ඒකයි මම කියන්නේ ඕනෑම වර්ධිකරුවෙකුට ඕනෑම ඥානලාභීෙකුට ඕනෑම පින්වතෙකුට තමන් ළඟ මේ තියෙන ආත්ම දෘෂ්ටියේ වැරද්ද තේරුම් ගත්තාම අනාත්ම දර්ශනය තුළින් මේ භව ගමන නිමා කරන්නට අවශ්‍ය පාර ගෞතම සාසනය තුළ උන්වහන්සේ දේශනා කළා වූ සද්ධර්මයේ තුළ ත්‍රිපිටකය තුළ තිබෙනවා. පාළිය තුළ. සිංහලට පරිවර්තනය කරන්න ගිහින් බද්දේ කරත්ත කෙනෙක් එක් රාත්‍රියක් හා බැඳෙනු කියලා ලියලා අපි ධර්මයෙන් අයින් කරලා. රාත්‍රියක් ඇත්තෙත් නැහැ ඒකේ කොතනකවත්. වර්තමාන මොහොතේ ඇලෙන්න එපා කියලා තියෙන ඒකටයි බද්දේ කරත්ත කියලා තියෙන. තේරුම් ගන්න බෑ. ඒ ස්කන්ධ පංචකය තේරුම් ගත්තේ නැති නිසා. ඒවා ලියන කාලේ ස්කන්ධ පංචකේ රූප කියන්නේ ශරීරය කියලා හිතන් ඉන්නේ ඇති. ස්කන්ධ පංචකේ ස්කන්ධ පංචකය කියන්නේ කය කියලා හිතන් ඉන්නේ ඇති. ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් අරමුණක් පණෙහි කරන්න ස්කන්ධ පංචකයක් පහළ වෙන බව තේරුම් ගත්ත දවසට ස්කන්ධ පංචකය අරමුණේ තියෙන දෙයක්. ඒකේ ආත්මය සසර බන්ධන පාර. මිනිසු කරමින් ඉන්නේ ඒක. ඒක සිදුවෙමින් පවතින දෙය අනාත්මය සිදුවිය යුතු දෙය. අන්න බද්ධේ කරත්තය කියන්නේ මේ වරද හදන කෙනාට. මේ සමාජයේ 100ට 1 සිට 10 දක්වා නැත්නම් 20 දක්වාවත් මෙබඳු මිනිසුන් හැදෙන්න ඕන. 100ට 100ක් හදන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. බුදුන් වහන්සේටත් බැරි වුණා. බුදුන් වහන්සේ පහළ වුණායි කියලා හොරකම් කරන එක, මරකම් කරන එක, යුද්ධ කරන එක මොකක්වත් නතර වුණේ නැහනේ. තේරුම් ගත්ත මිනිසා පමණක් දුකින් නිදහස් වෙනවා. එදාට වඩා බුද්ධිමත් જાතියක් අද ඉන්නේ. බුද්ධිය මොලේ ඉහළයි. එහෙනම් මේක තේරුම් අරගෙන අනුගමනය කරන්නට පාර පෑදුනොත් පිරිස් හැදේවි. ඔබේ උත්සාහය ඒ සඳහා වේවා. ඔබටත් දහම් රස පාදා ගැනීමට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතේ අවසන් කරනු ලබනවා. මෙම ධර්මානුශාසනාව රූපවාහිනිය විකාශනය කිරීම සඳහා දෙහිවල පැපිලියාන පාරේ පදිංචි සදහවත් යුලක් විසින් දායකත්වය දරා තිබෙනවා. ඊට වඩා එහාට නාමකරණයක් ඕන්ට අවශ්‍ය නැහැ. අරමුණු අතර මෙම ධර්මදේශනාව ශ්‍රවණය කරන ලද සියලුම පින්නතුන්ට උතුම් චතුස්සත්‍ය ධර්මය අවබෝධ වීමට ප්‍රකාශිත උතුම් දහම් කරුණ උපකයෝගී වේවාය ධර්ම දානයක්මයි. දේශකයන් වහන්සේටද නිරුප්නිරෝගී සුවපත් භාවය ලැබී චිර ජීවනයේ සලසේවා යැසීම උන්වහන්සේගේ ප්‍රාර්ථනා කරන්නා අවබෝධයකින් උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වේවා. මේක ඉතින් මට කියන්න තියෙන වෙලාවක් පැයක් කරන් තව දවසක කියන්නම්. මේ මේ මොහොතේ තුන්තරා බෝධියක් නැහැ එක බෝධියයි තියෙන්නේ. සම්මා සම්බෝධියපත් වෙලා ඉවරයි. පසේ බුදුරු පහළ වෙන්නේ නැහැ බුද්ධෝත්පාදයක. එහෙනම් අපිට තියෙන අරහන්ත බෝධිය විතරයි. වෙනත් ප්‍රාර්ථනා මට නැහැ. ගෞතම සසන තුළ නිවෙන්න ඇරුණාම ඊට එහාට යන්න කිසිම බලාපොරොත්තුවක් මගේ නැහැ. ඒ නිසා ප්‍රාර්ථනා බෝධි කියන වචනේත් අර්ථයක් නැති විකාරයක් මේ සමාජයේ. තුන්තරා බෝධියක් නැතිකොට කොහෙන්ද හම්බ වෙන්නේ? අපි නෙමෙයිනේ බුදවරු කියලා කියන්නේ. බුදවරු එක්කෙනෙක් පහල වෙලා අනිත් එක්කෙනා ඉන්නේ කොහේ හරි බුදු වෙන්න පෙරම්පරලා. අපි නෙමෙයිනේ. එහෙනම් ගෞතම සාසනයක් තුල බුද්ධ සාසනයක් තුල පසේ බෝධියකුත් නැහැ. ඒක තමයි බුද්ධෝත්පාදයෙන් පෙරනේ පස්සේනේ. බුදවරු පහල වෙනකොට පසේ බුදු පිරිනමන් වඩිනවලු. එහෙනම් අපිට මේ ගෞතම සාසනය තියෙන්නේ මොකද්ද? ඒකට තියෙන්නේ පඤ්ඤා විමුක්ත. එහෙම නැත්නම් නික්කලස් භාවයටපත් වෙන ඒ බෝධිය තමයි තියෙන්නේ. ඒ නිසා ඔබ හැම දිනකටත් මටත් සතර දුකින් මිදීමට ඒ බෝධිය ප්‍රයෝගී වේවා යන්න නිවැරදි විය යුතුයි. ධර්ම දේශනා කරවා ගත්ත ධර්ම ශ්‍රවණය කළා, දහම් පඬු පූජා කළා. ඔවුන් ප්‍රාර්ථනා කළ පරිදි ඔවුන් දෙදෙනාට සහ පවුලේ හැම දිනකට නිරුක් නිරෝගී සුවසාචිර ජීවනයේ සැලසී ධර්ම අවබෝධය තුළින් දුක්ඛ නිරෝධයටපත් වීමට හේතු වේවා. අප ඇතුළු ධර්ම ශ්‍රවණය කළා වූ හැමදිනාටම සද්ධර්මයේ වටහාගෙන මේ සූත්‍රයේ සඳහන් පරිදි බද්දේක රත්ත්‍යෙක් බවට පත් වේ. පච්චුප්පණ්ඩංච යෝධම්මන් තත්ත තත්ත විපස්සති තේරුම් අරගෙන බුදුන් මෙත යන පුද්ගලයෙක් බවට පත් වී නිවන සැනසෙන මං පෙත් විවර කරගන්න හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බහිතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීගායුකෝ බව හැමදෙනාටම තෙරුවන් සරණයි. බුද්ධම් ेषखयो